ධර්මානුශාසනාව අපවත් වේවදාල අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ විසින් කලකට ඉහතදී පවත්වන ලද ධර්ම දේශනාවක් උන්වහන්සේගේ අපවත් වීමෙන් වසර 3ක් පිරීම නිමිත්තෙන් සදහැවත් දායක පිරිසගේ දායකත්වයෙන් උන්වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරය කරමු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 තස්මාධීරා පසංසම්පි පණ්ඩිතා කත පුඤ්ඤතං කී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දිනක සවැත් නුවර වාසී සිටුවරයෙකුගේ නිවසේ බුදුපාමොක් මහා සංඝ රත්නයේට දන්පන් පිළිගන් වූ අවස්ථාවකදී දේශනා කළ නිදි කණ්ඩ සූත්‍ර දේශනාවේ අන්තිම ගාථාවයි මේ මාතෘකා කරන්න යෙදුනේ. කින්තුනි සර්වඥන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩි ඉන්න කාලයේදී සාවත්ති නගර වාසී හත් කෝටියක් ජනතාව අතුරින් තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් මාර්ගඵලයන් ආબોධ කරගත් පිරිසම පන් කෝටියක් සිටිය. තව තෙරුවන් සරණ ගිය ඇත්තොත් අනන්තින් නැති. ඒසා විශාල බෞද්ධ ජනතාවගේ දවසේ චාරිත්‍රය වශයෙන් උදේ වරුවේ ධම් පින්කම් වල යෙදෙනවා. සවස් වරුවේ බණ පින්කම් වල යෙදෙනවා. සමහර කෙනෙක් මාසෙට දවස් 10ක් දගින් එහෙමත් සමාදන්ව භාවනාවන් යෙදී සිටිනවා. මේ අතරේ කොසල් මහ රජුගේ සේවය කරන ඒ නුවර වාසී සිටුවරේ බුදුපාමොක් සංගරවන කියන හේසට වැඩම කරවා මහා දානයක් පිරිනමමින් සිටියා. කොසල් රජතුමා ඒ බව නොදැන පණිවිඩයක් කෙරුවා රජවාසයට එන ලෙස. රජදරුවන්ගේ අද කාලේ නමින් බැංකුව හැටියට හඳුන්වන්නේ සිටු නිවසයි. රජතුමාට ධනියෙන් අවශ්‍ය වෙලාක සිටුවරයාට තමයි පවරන්නේ ඒ ඒ දෙයට ධනෙ වැය කරන්නේ. ඒ නිසා මේ සිටුවරයාට පණිවිඩයක් කියව රජවාසයේ තිබෙන ලෙස මේ සිටුවරයා කාරණේ පහදා දුන්නා පණිවිඩකාරට මම මේ බුදු සසුනේ නිදානයක් කරනවා. නිදානේ වැඩව සමයේ මහ රජුගම් බහැදකින් දෙනවා කියලා. චරුවඥන් වහන්සේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ නිදානියක් නිදාන් කිරීමේ වචනයයි. එනිසා මේ දේශනෙට හඳුන්වන්නේ නිදිකන්නේ සූත්‍රය කියේ. නිදාන හඳුන්වන සූත්‍රය. ඒ දේශනාව කොතරම් සාර්ථක වුණාද ඒ සිටුවරයා ධර්ම දේශනාව සානේදී සෝවාන් මාර්ග ඵල නිවන ආબોධ කළා. තවත් බොහෝ දිනෙකට මාර්ගඵල නිර්වාණය ආબોධ වුණා. මේ දේශනාවේ සාරාංශය මෙහෙමයි. නිදින් නිදේතේ පුරිසෝ ධම්මේරෝ ඕදකන්තිකේ අක්ඛේකේ සමුක්ඛන්නේ අත්ථාය මේ භවිෂ්‍යති. කායතෝ වා දුරුත්තස්ස චෝරතෝ පීලිතස්සවා ඉනස්සවා ප්‍රමොක්ඛාය දුබ්බික්ඛේ ආපදාසවා ඒතදත්තාය ලෝකස්මින් නිදී නාම නිදීයති. මේ දේශනෙන් පැහැදිලි වෙනවා රජවරු, සිටුවරු, මැති ඇමතිවරු, ගාක්මනවරු, ධනවත් අය මහ පොළවේ විශාල ලිං කැලලා ඒවා ගල් ගඩොල් ආදියෙන් බැඳලා සම් බඳුන් රිදී බඳුන් ලෝහ බඳුන් මැටි බඳුන් වල කෝටි ගණන් සම්රුවන් මුතුමැණි සාර ධනෙ තන්පත් කර මේකට කියනවා ථාවර නිධානය කියලා. ඒ තන්පත් කරන්නේ කඩ දඩුවන්ගෙන් ප්‍රශ්නයක් ආවොත් ඊට මේ ධනෙ ප්‍රයෝජන ගන්න. සොරොන්ගෙන් ආරක්ෂා කරගන්න. දුර්භික්ෂ අවස්ථාවල පිළිත වෙන්න. ආපදා අවස්ථාවන්දී ප්‍රයෝජන ගන්න. නගලබ කරදර ආදියක් ආවොත් ඒවා ඒ ධනෙ ප්‍රයෝජන ගන්න. එවාගෙම තමන්ගේ බාල පරම්පරාවට දායාද වශයෙන් පිරිනමන්නේ. මේ ධනෙ තන්පත් කරනවා. මේ විදිහට සාර ධනෙ වශයෙන් මා පොළවේ ජලතලයේ දක්වා සමාට ගැඹුරට ආරලා මේ ධනෙ තන්පත් කරනවා. ධම්මදේවගේ පින්වතුන් දැකලා ඇති සවැත් නුවරේදී අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවස තිබුණු තැන. මේ නිවස මැද්දේම තියෙන විශාල නිදානයක් තිබුණු හිලක් වාගේ හොඳට බැඳලා තිබුණු තැන. නිදාන් වල ඒ වාගේ තමයි සමාජයේ තමන්ගේ මාලිගාව නැග්ගාගේ ඒ වගේම අනුන්ට ගන්න බැරි තැන්වල තමයි නිදාන් කරන්නේ. එසේම මේ කෙත්තු වතු, දිලකඩම්, ගේදොර වතු පිටි මේවා ථාවර නිදාන ඇටියට හඳුන්වනවා. තවත් තියෙනවා අවිදින නිදාන. ඇතුම් අසුම් ගවයම් මහිෂයම් දාස දාසීන් මේ ඔක්කොම නිදාන ඇටියට හඳුන්වනවා. ඒවාට කියන්නේ ජංගම නිදාන. ඒ වගේම ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍රය තියෙනවා. ඒවාට කියනවා අංග සමනිදානයි කියලා. මේ වාගේ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය නිදාන තුනක් ලෝකේ තියෙනවා. සරුවක්යන් වහන්සේ ඊළඟට පාදා දෙනවා සාම සුනීතෝ සන්තෝ ගම්හීරේ ඕදකන්තිකේ අත්‍යේ කිච්චේ සමු නසම්බෝ සම්බදා හේව තස්සතං උපකප්පති මේ මහා පොළවේ ජලයේ කනල කොයිතරම් සුරක්ෂිත ධනෙ තන්පත් කරන්නේ නමුත් හැමදාම ධනවන්තයාට මේ ධනවතට මේක ලැබෙනවා නෙවෙයි නිදීවා ඨානා ඡවති සමාධියේ නිදාන ස්ථාන තීන තැන් වලින් වෙනස් වෙනවා භූමි කම්පාවෙන් ජල ගැලීම් ආදී ආයති අනාථ පින්නගේ සිටුවරයන්ගේ 18 කෝටි නිදානේ ජල ගැලීමකින් මහා මොහොතටම ගියා. ඒ විදිහේ දේවල් වෙනවා. ඒ වගේම නාංගාව අපනාමෙන්ති සමාධියට දිව්‍ය නාංගව මේ වගේ කියනවා. ඒ වගේම යක්ඛාවාපි හරන්ති නම් සමාධියට භයිදවය යක්ෂයෝ මේවා අතිදෘහිත වෙලා ගෙනියනවා. යදා පුඤ්ඤක්ඛයෝ හෝතේ සම්මේතං විනස්සති තමන්ගේ පින අවසන් වුණා නම් මොනතරම් වස්තු සම්භාර තිබුණත් ඒ ඔක්කොම අහිමි වෙනවා. පින්න තුන් අහලා ඇතිනේ සවැත්නෝර වාසී 40 කෝටික නිදානයක් තිබුණු ධනවත් සිටුවරියෝගේ නිදානය ලංකවන් ඔක්කොම අඟුරු බාටත්පත් වුණානේ. ඒ වාගේ තමන් සතු පුණ්‍ය සම්භාරය අවසන් වුණා නම් ඔක්කොම අහිමි වෙනවා. මේ වාගේ කොයිතරම් මේවා සුරක්ෂිතව තිබුණත් ඔක්කොම තමන්දම අහිමි වෙනවා නෙමෙයි අහිමි වෙන්න පුළුවන්. ඒකම ඔය කියන නිදාන තමන්ට භවයෙන් භවයට ගෙනියන්න බෑනේ. ඒව අනුගාමික වෙන්නේ නැහැ. ඒ නිදාන කොහොම දාලා යන්න වෙනවා. සම්මන් පහය ගමනිය. ඒ කොහොම දාලා යන්න වෙනවා. තමන්ගේ කියලා කිසිම වස්තුවක් තමන් අනුව යන්නේ නැහැ. තමන් කොයිතරම් ආරක්ෂා කරගත්තත් මේ ශරීරේවත් ගෙනියන්නේ නැහැ. ගෙනියන්නේ තමන් කරගන්නා ලද කුසල අකුසල කියන මේ කර්ම බලවේගයේ පමණයි. ඒවත් ගෙනියන්නේ කෙනෙක් නැහැ. ඒවත් සිදු වෙන්නේ හේතුඵල සම්බන්ධතාවයෙන් මතුමත්ේ ඉපදවීමයි. ඊළඟට සරුවඥන් වහන්සේ මෙහිදී දේශනා කරනවා ගෙනියන්න පුළුවන් නිදානේ ගැන. යත දානේන සීලේන සංයමේන ධමේන චේ නිදී සුනීතෝ හෝති ත්‍යා පුරිසස්සවා මෙන්න ගෙනියන්න පුළුවන් නිදානේ. ස්ත්‍රී පුරුෂකාර කෙනෙකුට නම් අරිත්‍යාගයේ කියන දානමේ පින්කම් කරගන්න ලැබුණා නම් නිත්‍ය සීල වශයෙන් සීලයක් ආරක්ෂා කරගත්තා නම් උපවසත සීලේ නම් සංයම කියන ගුණේ දියුණු කරගත්තා නම් ඉන්ද්‍රිය দমনේ නම් කියවෙන භාවනාමේ කුසල් දියුණු කරගත්තේ නම් මෙන්න මේකට කියනවා අනුගාමික කුණ්‍ය නිදානේ කියලා. ඒවා නිදාන් කරගන්න ස්ථාන හයක් තියෙනවා. හේතියම් මිච්ඡ සංඝේවා පුද්ගලේ අතිපේසුවා මාතරී විතරී වාපි අතෝ ජෙත්තම් විභාතරී මෙන්න මේ නිදාන භූමි හය හේතියම් හි ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ සම්බන්ධ වූ පූජනීය ස්ථාන තියෙනවා චෛත්‍ය රාජයන් වහන්සේ බෝධීන් වහන්සේ ප්‍රතිමා මාලකයේ මේ වාගේ තැන්වල මේ දානයයි නිත්‍ය සීලයයි උපෝසත සීලයයි භාවනාවයි කියන සතර මහා නිදානෙම නිදාන් කරගන්න පුළුවනි. ඒ ස්ථානයන් තමන්ගේම ධනය ධනය වැය කිරීමෙන් ගොඩනගන්න පුළුවන්. චෛත්‍ය කරවනවා, බෝධීන් වහන්සේලා රෝපණය කරනවා, විහාරස්ථාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහිත විහාර මන්දිර ඇති කරනවා, සමාජයේ තැන්වල පිළිදගුම් කරනවා, සුදුහුණු ආලේප කරනවා, සාකාර පරික්ෂේප ඇති කරනවා, මළුව සකස් කරනවා, සුදු වැලි හිනවා, මේ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒකම ඒ බුද්ධ රත්නයේ උදෙසා උදේන්දවල් සවසේ අවස්ථානුකූලව තෙල් මල් පහන් සුවඳදුම් ආදීන් කොටි ධගය සේසක් පතා කාදී එවගේ මුදේ වරුවට නම් සීල පායාස නැත්නම් බුද්ධ පූජා මේවා පවත්වන්න පුළුවනි. ඒවා ප්‍රතිගොත් බෞද්ධයන් සිද්ධ කරනවා. ඊළඟ සංඝය කියන්නේ එක නමක් ඉදිරියේ හෝ විශාල සංඝ පිරිසක් ඉදිරියේ හෝ මේ තියෙන සතරමා නිධානයම නිදාන් කරගන්න පුළුවනි. සංගරත්නය දෙසා දානමේ පින්කම් චීවර පින්දපාත සේනාසන ඥාන ප්‍රත්‍යයෙන් මේවා පරිත්‍යාග කරන අප්‍රමාණ එවැගේම නිත්‍ය සීලයේ වශයෙන් සංග්‍රහණයේ ඉදිරියේ උසස් සීලයක් නිත්‍ය වශයෙන් සමාදන්ව ආරක්ෂා කරන්න පුළුවන්. උපෝසත සීලයක් රකින්න පුළුවන්. භාවනාවේ කුසලයක් කරන්න පුළුවන්. මේ නිසා සංඝ රත්නයේදී සතරමා නිධානයේ වූ පුණ්‍ය නිධානයන් කරගැනීමේ නිධාන භූමියක්. අනික අතිකේසුව ආගන්තුක කුජලයන් වෙනවා තමන්ගේ නිවෙස්වලට. දුගී මංගී අසරණ වෙනවා. සිල්වත් ගුණවත් උතුමන් වෙනවා. නෑදෑ හිත මිතුරන් වෙනවා. නොදන්නා අය පවා එනවා. එම අවස්ථාවලදී ඒ ඇත්තන් දෙකයිමින් බීමින් ඇඳුමින් පැළඳුමින් වචෙන් බුලතෙන් ගේතෙන් හේතෙන් යමකින් සංග්‍රහ කරනවා. ඒක දානේ ඒ ඇත්තන් නිමිති කරගෙන නිත්‍ය සීලය පිළිපදා ආරක්ෂා කරගන්නවා. උපෝසත සීලය රකින්න අවස්ථාවක් ලබා ගන්නවා. භාවනාවක් කරනවා. දුගී මංගිය අසරණ කෙනෙක් ආවත් ඒ අවස්ථාවේ තමන් හිතේ භාවනාවේ කුසලය ඇති කරගන්නවා. මේ ඉන්නේ මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා හිතන්නට ඕනේ. ගෙදර තියෙන ගන්න කෙනා නම් ඒ ඉන්නේ කල්යාණ මිත්‍රයෙක්. කොහොමද යා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ? ඒ ඇත්ත අපට විශාල ආභෝධයක් ලබා දෙනවා. ඒ මොකද මේ මිනිසයා මේ මේ ජීවිතයේ මෙහෙම අසරණ කෙනෙක් වුණා. මේක පෙර සක්විත රජ වෙලා හිටියා. සක්දේව් රජ වෙලා හිටියා. බ්‍රහ්ම රාජ වෙලා හිටියා. මගේ මව්පියන් වෙලා හිටියා. මගේ නෑයන් හිත මිතුරන් වෙලා හිටියා. මේ සංසාර දෝෂේත මේ දිහේ අසරණ වෙලා ඉන්නවා. මමත් අනන්ත වාරවල මේ தත්ත්වයටපත් වුණා. අනේ මේ මිනිස්යා නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා. මේ මිනිස්යාට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ පිහිටාවා. මීළඟට මොහොත මේට වඩා සුභ වාසනාවන්ත පුණ්‍යවන්ත හේතු ගුත්ත්‍යයන්සයිත සුගති භූමියක ඉපදීමට ලැබේවා උපලපන්තන කල්යාණ මිත්‍රයන් ඇතුව දාන ආදී දසපාරමී සපුරාගෙන භවතරණේ කටගෙන අමා මහ නිවන් දකීවා කියලා මෛත්‍රී කරනවා. සිම්ම භාවනාමේ නිදානයක් නිදාන් කරගන්නවා වෙලා. සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලමටත් එහෙමයි. මේ අපට ලොවේ ලෝතුරා සම්ප්‍රඥා ගැනීමට හේතින තුන් පින්කෙතක් වඩිනවා නේද? තබන තබන පීවරක් ගානේ දහසක් බැඳේ පසුම්බියක් ජමඳුලේ තබා වඩින උත්මයේ කපුවේ තේනවා නේද? සීලස්කන්ධයක් දරාගෙන වඩින මේ සිල්තුන් වහන්සේට මගේ තිවි ත්‍රිදක් ත්‍රිදක් ద్వාරයෙන් ගෞරව ආචාර නමස්කාරය වේවා. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා ආයුර්ණ සපබල ප්‍රඥාවෙන් වැඩේවා සීල සමාධි ප්‍රඥා ගුණෙන් වැඩිලා ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵලයෙන් අමාම නිවන් දකීවා කියලා මෛත්‍රී කරනවා. ඉතින් භාවනාවක් නේ ඔය විදිහට ආගන්තුකව පැමිණෙන උතුමන් කෙරෙහි රාගීම අසරණයන් කෙරෙහි රාගීම සතුන් සාරූපයන් කෙරෙහි අර වාගේම සතර ආකාරයේ අනුගාමික පුණ්‍ය නිදානේ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මාතරී පිටදී තමන් හදා වදාගත් දයාබර මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ දෙදෙනාද නිදාන භූමි දෙක දරුවන් විසින් නැනවත් දරුවන් විසින් බෝසත් දරුවන් විසින් දෙමෝපියන් ගැන සැලකන්නේ දෙවියන්ට රක්මයන්ද තුනුරවන්න වගේ තමන්ගේ මෑණියන් ගැන තමන් හිතන්නේ දස මාසයක් කුසිය දරාගෙන දුකසේ බේකොට ලේකිරි කර පොළ හදලා වඩලා මගේ ජීවිතයේ මේ තරම් වාසනාවන්ත ජීවිතයක් බාට පමුණවා දුන්නේ ඒ මගේ මෑණියන් වහන්සේ උදෙසා මම මේ දානේ දෙනවා. මම මේ නිත්‍ය සීලේ මනමින් රකින්නවා. මම මේ උපෝසත සීලේ මනමින් රකින්නවා මෑණියන් වෙනුවේ. මම මේ මෑණියන් උදෙසා මේ විදිහට භාවනාමේ කුසල් වඩනවා. ජීවත් වෙන්නා හෝ මේ පල්ලෝ ගියා හෝ මෑණියන් උදෙසාද පියාණන් වහන්සේ උදෙසාද ওই විදිහටම සලකලා ඔය සතරමා නිදාන්නේ මෙනිදාන් කරගන්න පුළුවනි. ඊළඟට අතෝ ජිත්තම් විභාතරි තමන් අවපස පියපස වැඩි හිටියෝ ඉන්නවා. තමන්ගේම සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ හැම දිනම වෙත ඔය සතර ආකාර මහා නිදානය නිදාන් කරගන්න පුළුවනි. ඊළඟට සරුවක්යන් වහන්සේ පාදා දුන්න ඒසෝ නිදි සුනීතෝ අජේයෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු ඒතං ආදාය ගච්ඡති. මේ කියන සතරමා නිදානේ නම් සුනීත නිදානය. සුනීත කියන්නේ කොයි ලෙසකින්වත් කිසි විදියකින්වත් විනාශ නොවන නිධානයක්. අජඤ්‍යෝ කාටවත් තහසින් පෑරගත නැහැ නිධානයක්. අනුගාමිකෝ සෙවණල්ලක්සේ පීවරප්පාතා තම අනුවමෙන් නිධානයක්. භවෙන් භවේත චිත්තක්ෂණින් චිත්තක්ෂණේත තමම් පසුපසිනේ නිධානයක්. අසාධාරණ මන්නේ සංහචෝරා හරණෝ නිදී කෛරාත ධීරෝ පුඤ්ඤානි යෝනිදී අනුගාමිකෝ මෙන්න මේ කියන අනුගාමික පුණ්‍ය නිදානයේ අසාධාරණ මන්නේසං අන් අයට සාධාරණ වන්නේ නැති තමාතම සතු වෙන නිදානයයි අචෝදා හරණෝ කිසිම සොර සතුටකට පෑරගත නැති නිදානයයි ඥානවන්තයන් විසින් මෙන්න මේ නිදානය කරගත යුතුයි කියලා උපදේශයක් දුන්නා ඊළඟට තමයි මේ අනුගාමික නිදානයෙන් ලැබෙන්න තියෙන ආනිසංශ දෙකක් දේශනා කොට අදාළයි තේසදේව මනුෂ්‍යානං සබ්බකාම දදෝ නිදී යම් යදේවා භේ තච්ඡන්ති සබ්බමේ තේන ලබ්භති මේ අනුගාමික නිදානයේ දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් ගිහියන්ටත් කවිද්දන්ටත් සමස්ත ලෝකවාසී වාසීන්ට සිතූ ප්‍රතෝ සම්පර්ජන දෙන්නා වූ උතුම්ම නිදානයයි යම් යදේවා විපද්දෙන්ති යමක් යමක් විශේෂයෙන් එතන පතනවා නම් සබ්බ මේ තේන ලබ්භති ඒ සියල්ලම ලැබෙන්නේ මේ අනුගාමික කුණිලාණේනුයි. සුවන්නත සුස්සනත සුසංකාන ස්වરૂපත ආදිපත්‍ය පරිවාර සම්බනේතෙන ලබ්ධති. දිව්‍ය සමාන රාමම් පාටක් ඇති ශරීර වර්ණය ලැබෙන්නේ මේ අනුගාමික කුණිලාණේ. සුස්සනත මිහිරි කටාන් ලැබෙන්නේ ගන්තාර නාමය සීනුවක් වාගේ මිහිරි කටාන ලැබෙන්නේ මේ අනුගාමික කුණිලාණේ. එවාගෙම ස්වરૂපතා හැඩරුව ලැබෙන්නේ ශරීරයේ ආරෝහ පරිණාස සම්පන්න හැඩරුව ලැබෙන්නේ මේ පුණ්‍ය නිදාන ඥානභාවය. ආදිපත්‍ය අධිපතිකම් ලැබෙන්නේ මේ පුණ්‍ය නිදාන හේතුයි. පරිවාරා පරිවාර සම්පත්තිය ලැබෙන්නේ මේ පුණ්‍ය නිදානේ. පරේත රාජ්‍යං විස්සරියං චක්කවක්ක සුඛම්පියං දේව රාජ්‍යං පිදිබ්බේසු සබ්බමේතෙන ලබ්ධති ලංකාවලනි එක එක රටවල ප්‍රදේශ රාජ්‍ය ලැබෙන්නේ මේ අනුගාමික කුණනි දාන හේතුවෙන්. එවාගෙම චක්‍රවර්ති සම්පත්තියේ කියන සතරමා දීපේතම අධිපති චක්‍රවර්ති සම්පත්තිය ලැබෙන්නේ අහසින් යන සුළු ඉදිවන්ත වූ සත්පිකී සතර දෙන්නේ මේ අනුගාමික කුණනි දානේ. දෙදවලට අධිපතිව ශක්‍ර දිව රාජ සම්පත්තිය ලැබෙන්නේ මේ කුණනි දානේ. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ සම්පත්තිය ලැබෙන්නේ කුණනි දානේ. එවාගෙම නිර්වාණ සම්පත්තිය ලැබෙන්නේ මේ කුලිනිදානෙන්මයි. මානසිකාච සම්පත්තිය දේව ලෝකයේ යානති යාච නිබ්බාන සම්පත්ති සම්බමේ තින ලබ්බති. මේ මනුෂ්‍ය ලෝකයේ ඇතිතා සම්පත්තියතු ඒ සියල්ලම ලැබෙන්නේ මේ භවයෙන් භවයට ගෙනියන අනුගාමික පුණ්‍ය නිදාන හේතු වෙනුයි. දිවි ලෝක හයේම සම්පත් ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිදාන හේතු වෙනුයි. එවාගේම සුද්ධාවාස පහ අනාගාමී උතුමන් අයිති අනිත් හැම බ්‍රහ්ම ලෝකයකම නැවත නැවත යවන් යවෙන්නේ මේ අනුගාමික පුණිවිධාන හේතුවෙන් සුද්ධාවාස බමතල පහ කියන්නේ අනුගාමික පුණිවිධාන හේතුවෙන් එවාගේම මේ තුන් ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තරාමම නිවනටපත් වෙන්නේද අනුගාමික පුණිවිධාන හේතුවෙන් නිත්‍ය සංකත මාගම්ම යෝනිසෝ මේ පයුඤ්ජතෝ විද්‍යා විමුක්ති වශයෙන් භාවෝ සම්බමේ තෙන ලබ්ධති භවයක් භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුයි එවැගේම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධර්මාන් ධර්ම ප්‍රතිපදාවෙන් දෙන්නේ ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුයි එවැගේම පංච අභිඥා බල අස්ස සමාපත්තිය ලාභී නියැති වන්නේ මේ අනුගාමික කුලින් ගහන හේතුයින් ප්‍රතිසම්බිදා විමුක්ඛාච යාච ශාවක පාරමී පච්චේක බෝධි බුද්ධ භූමි සබ්බමේ තෙන ලබ්ධති අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේ චතුප්පටි සම්විධානය ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිධාන හේතුයි. එවැනිම අෂ්ඨ විමෝක්ෂ කියන ධ්‍යාන සමාපatti ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිධාන හේතුයි. සාරිපුත්‍ර මහා මෞද්ගල්‍යයන් මහරහතන් වහන්සේලා වැනි අරිහත්යෙන් නිවන් සුව ලබන්නේ කිවන්නේ අනුගාමික පුණ්‍ය දාන හේතුයි. එවැගේම සත්‍යේක බෝධිඥානින් පසේ බුදු බව ලැබිය හැකිවන්නේ අනුගාමික කුලින්දාන හේතුයෙන් සාසන සකලක් ක්ලේශයන් සෝදානේ සපරිවාර මාන පදාගේ කොටේ දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් අග්ගේ සම්මා සම්බෝධි ඥානෙ ලැබෙන්නේ අනුගාමික කුණ නිධානී දැන් මේ ඉතා කෙටියෙන් ආරම්භ කරපු දේශනේ සරුවක්යන් වහන්සේ අවසන් කරන්නේ ගියේ ලෝතර බුද්ධත්වයට දක්වාම මේ කුණ්‍ය නිදානේ හේතු වෙන ඇති පාදාදීමේ දීමිනුයි ඊළඟටයි මේ මාත්‍රිකා කළ ගාථා අවසන් වර දේශනා කෙලේ එවං මනිද්දිකා ඒසා යදිදං කුඤ්ඤ සම්පදා තස්මා ධීරා ප්‍රසංසන්ති පංගිතා කත කුඤ්ඤ තන්ති ඒ කියන්නේ මේ විදිහට මේ පුණ්‍ය සම්පදාව මහාම ඉර්ධියක්ය. එනිසා බුද්ධාගම උත්තමයන් වහන්සේලා ධීන වීරයන් වහන්සේලා කළ පින්වැති බව උතුම් කොට වර්ණනා කරති කියන කයි ගාථාවේ තේරුම. පින්නතුන් අහලා ඇති මේ මහා ඉර්ධි කියන වචනේ. ලෝකේ තියෙන ඉර්ධි જાති 10ක්. මොනවද මේ දසමහා ඉර්ධියේ? ඒකත් කෙටියෙන් හරි දැනගෙන තියෙන්නට ඕනේ. අදිෂ්ඨාන ඉර්ධිය, නිකුරුවන ඉර්ධිය, මනෝමය ඉර්ධිය කියලා තුනයි. ඥාන විස්පාර ඉර්ධිය, සමාධි විස්පාර ඉර්ධිය, ආර්ය ඉර්ධිය කියලා තුනයි හයයි. කර්ම විපාක ඉර්ධිය, විඥාමය ඉර්ධිය, සම්මා ප්‍රයෝගිකේ තුනයි කියලා නාමයයි. පුඤ්ඤයතෝ ඉර්ධිය 10යි. මෙන්න 10 විදේ දසාකාර ඉර්ධිය. අදිෂ්ඨාන ඉර්ධියයි, විකුරුවන ඉර්ධියයි, මනෝමය ඉර්ධියයි කියන තුන ලැබෙන්නේ අවිඥාලාභීන්ට. මේ අවිඥාලාභීන් කියන්නේ අහසින් ඒ ඇත්තෙම නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකයේදී ඔලුවේ සීලයක් ආරක්ෂා කරමින් තාපස ප්‍රවිද්දෙන් හෝ සාසන ප්‍රවිද්දෙන් හෝ ප්‍රවිදේලා සමාජ ජීවිතේ මොහෝ පීඨා සිටගෙන උසස් සීලයක පීඨාගෙන සීලේ පදනම් කොට සමත භාවනා වඩනවා. සමත භාවනා જાති 40ක් තියෙනවානේ. එයින් සීලම ධ්‍යාන ලබන්න පුළුවන් භාවනා ක්‍රම 10ක් තියෙනවා. ඒවත් කියන දස කසින කියලා. දස කසින වලින් එකක් හැරි නවයකින් අෂ්ට සමාපත්තියම ලබන්න පුළුවන්. ඒකකින් පුළුවන් වෙන්නේ රූපාර්ථ සමාපatti පමණයි. ආනාපාන සතියෙන් රූපාර්ථ ධ්‍යාන සමාපatti පුළුවන් ඊට වඩා බෑ. කාගත සතියයි අසුභ භාවනා 10යි කියන 11න් ප්‍රථම ධ්‍යානෙ පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුنين ධ්‍යාන තුනක් තුනක් බැගින් ලැබෙනවා. උපේක්ඛා භාවනාවෙන් හතරවෙනි ධ්‍යානෙ පමණක් ලැබෙනවා. මෙන්න මේ ධ්‍යාන ලැබෙන භාවනාවක් කොහොම 30ක් තියෙනවා. ඒකෙන් අපි හිතා බලමු අෂ්ට සමාපatti ලැබෙන භාවනා නමය. පඨවි කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින කියන හතරයි නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාක කසින කියන හතරයි අටයි ආලෝක කසිනයි. ධාමනීයක ආකාශ කසිනයි. ඔය ගායන් කුලෝනේ රූපාවචර ධාන හතර හතර උපදවන. ආකාශ කතිනෑරි ඉතිරි නමෙන් පුළුවනි අරූප සමාපත්‍ය හතර උපදවන. මේ අරූප සමාපත්‍ය දක්වාම ගියාම අර්ථ සමාපත්‍ය ලාභී වෙනවා. අර්ථ සමාපත්‍ය ලාභී කෙනෙකු ඒ ධ්‍යාන ලැබූ පමණින් අධික්ෂා ලබන්නේ නැහැ. ඒකට කියනවා පරිකර්ම විදි කියලා විශේෂ වැඩ කටයුතු. දාතර ආකාරයෙන් හිත පුහුණු කරලයි එක එක අභිඥාව සඳහා වෙන වෙනම ව්‍යායාම කරන්නේ. ඉරිදි විදා අභිඥාව, දිව්‍ය ශ්‍රෝතා අභිඥාව, పూర్වේ නිවාසාන සුමුති අභිඥාව, චේතෝපරිඥාන අභිඥාව, දිබ්බ චක්ඛු අභිඥාව කියලා ඔක්කොම පහක් තියෙනවනේ ලෞකික අභිඥාව. එයින් මෙතන කියවන විකුරුවන ඉරිදියයි, මනෝමය ඉරිදියයි, අදිෂ්ඨාන ඉරිදියයි කියන තුන. ඔය තුනමයි තියෙන්නේ ඉරිදි විදා අභිඥාවටයි. විකුරුවන ඉරිදී කියන්නේ ප්‍රාතිහාර්ය කෑම. තමන් එක්කෙනෙක් කියලා දහස් ගණන්ම වාපාන. දහස් ගණන් වෙලා එක්කෙනෙක් බාටපත් වෙනවා. දස්කල් පර්වතේ කඳුරෙන් විනිවිද ගමන් කරනවා. මහ පොළොවේමින් අහසේ ගමන් කරනවා. මහ පොළොවේමින් වතුරේ කිමිදෙන් වතුරේ මේ ගමන් කරනවා. එවැගේම වතුරේමින් මහ පොළොවේ කිමිදෙනවා. අහසේ සිවුරියව පවත්වනවා. සඳේරු අත ගන්නවා. බමලෝ දක්වා තමන්ගේ බලේ පවත්වනවා. මේවාට කියනවා මේක මේක මිස් වලා ගන්න හැටේනවා. ඒවා අනුකරුමනේ ඍදිය. අදිෂ්ඨාන ඍදිය කියන්නේ තමන් ඉන්නේ තැන ඉඳගෙන කවුරුත් දන්නේ නැහැ කවුද මේ කරන්නේ කියලා ඕන දෙයක් කරන්න පුළුවන් පොළොව කම්පා කරන අදිෂ්ඨාන බලයි. රාමේ වෛද්‍යන්ත ප්‍රාසාදේ කම්පා කරනවා. මල්ලෝ තියෙන ආත්මෙන් දෙවලෝ බමලෝ ගෙනල්ල මේ ආඥාණයට පෙන්වන්න දකින්න සලස් වෙනවා සතරා පාය අනුත්යයට දකින්න සලස් වෙනවා මේ වාගේ තමන් වෙන වෙනසක්වත්පත් නොවි ඉන්න තැන ඉඳගෙන අදිෂ්ඨාන බලයෙන් විශේෂ දේවල් කරනවා. ඒවා කියන අදිෂ්ඨාන ඉද්දීකේ. ඊළඟට මනෝමය ඉද්දී කියන්නේ සමාහා සමාන ආත්භව මවාපෑමයි. බුදුරජාණන් වහන්සේ අමාවහ පෙරහර පාන වෙලාවේ නිර්මිත බුදුරුවක් මවන කිසියම් වෙනසක් කාටවත් හොයන්න බෑ. නියම බුදුරජාණන් වහන්සේ මේ කවුද කියලා කාටවත් වෙනම හොයන්න බෑ එක වගේ. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච උදෑසනදී තමන් හා සමාන දහසක් දෙනා මවාගෙන හිටියා ජීවකඹවන්නේ. කිසි වෙනසක් නැහැ. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කවුද කියලා අහුවාම දහසක් දෙනාම කිව්වා මම චුල්ලපන්තක මම චුල්ලපන්තේ කියලා. ධබ්බමාල ස්වාමීන් වහන්සේ සේනාසන පැනවීමේ අග්‍රස්ථානයේ ගිනා හිටියේ මහා රාත්‍රියේ පවා බොහෝ ආගන්තුක භික්ෂූන් ඇවිල්ලා කියනවා රජගහනුවරට වේලවනාරාමයට ඇවිල්ලා කියනවා අපට අර දිජ්ජකෝටේ ආසන ඕන. ප්‍රේමාර පරෝතිය ආසන ඕන. අපේ සීතලන්නේ ආසන ඕන. මේ බොහොම දුරස්වල තැන්. ඒ වෙලාවට මේ ගබ්බමල්ල රහතන් වහන්සේ දැන් ස්ථාන පහකට යන්න තියෙන්නේ සමා සමාන තව ප්‍රශ්නමක් මවා ගන්න. මවාගෙන අර සංඝ පිළිස පෙරමුණේ තියාගෙන අධිඥා බලයෙන් පාර කෙටි කරලා බොහොම සුළු වේලාවකින් ඒ සංඝ වලට ගිහලා මෙන්න දොර මෙන්න යතුර මෙන්න ඇඳ මෙන්න පෙන් බඳුන මේ පරිභෝගකයන් මේ බොඩපෙන් මේ තමයි කතිකාවත් මෙන්න පාවහම යුගයේ ඔක්කොම කියලා දීලා මෙන්න කාලසටහන කියලා දීලා නාසතු උදාහරණ වෙනවා. මේ වාගේ තමා සමානාත්භවම මාපාමේ ඉර්ධියටි කියන්නේ මනෝමය ඉර්ධිය. ඔව ලැබුණේ නිකන් නෙමෙයිනේ. මේ වාගේ අනන්ත වාරවල දාන නිත්‍ය සීල උපෝසත සීල භාවනා කියන සතර මහා නිධානේ කරගෙන තිබුණා. ඒ වාගේ ඵලයේ තමයි ඔය සම්පත්තත් ලැබුණේ. ඥාන විස්පාරෙදී කියන්නේ තවත් එකක්. ඒ කියන්නේ යම් කෙනෙක් රහත් වෙන්න උපන්නා. එහෙම රහත් වෙන්න උපදින පස්චම බලයක උත්තමයන් වහන්සේ නමකට ජීව සිටින්දී හෝ පරිදේ සිටින්දී හෝ රහත් වෙන්න ඉස්සෙන කවදාකවත්ම මොළේ තේකින්වත් ජීවිතයෙන් නැසන්න බෑ. නිදුසුණක් වශයෙන් කියනවා නම් සෞපිච්ච ස්වාමීන් වහන්සේගේ ජීවිතය. දෝසපාල ස්තෝරියන් වහන්සේගේ ජීවිතය. රාගයම බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය. ඒ උත්තමයන් වහන්සේලාට රහත්යෙන් ඉස්සෙන විශාල අනතුරු මූණ පාන්න සිදු වුණා. මොනම දෙයකින්වත් කීකානුනේ නෑ. සංකීර්තේ ස්වාමීන් වහන්සේ ඉපදලා හිටියේ සවැත් නුවරේ සිටු ගෙදරක කුළුඳුල් දරුවෙක්. උපදින්න ඉන්න වෙලාවේ මම කඳුරේ කළා. දෙමව්පියෝ නෑද එකතු වෙලා ඒ කුමාරිකාවගේ ශරීරය ආදාන කළා. උදේ ගින්නේ ජනසාය නිමන්න ගියාම බැලුවාම මෙන්න දරුවා අර අඟුරු ගොඩේ ඉන්නවා කිසිම දුකක් වේදනාවක් පිටතක් නැතුව. හැබැයි ඇහැවඳ සුළු තුවාලයක් වෙලා තිබුණා. ඒ දරුවා වැඩිහිටියෝ හදාගෙන හත් අවුරුදු වාසයේදී සරියුත් මහ රහතන් වහන්සේට බාර දුන්න මහාන කරගන්නේ මානවෙන්ද ඉසකසුද බාල වෙරෙනකොටම සෞකලේශ නසා රහත් වුණා. ඒ රහත් වෙන්නේ උත්පන් උත්මේ පිසා තමයි අර මම කලුරේ කළත් දරසාවේ ආදාන කළත් ජීවිතානියක් නොවේ ආරක්ෂා උනේ ලබන්නේ තිබුණු අරිහත් මාර්ග ඥානයේ අනුභවයයි. මේකද කියනවා ඥාන විස්පාරයේදී භූතපාරිස්තරයන් වහන්සේ කියන්නේ අබෞද්ධ දරුවෙක් ඉස්සර. නමෝ බුද්දස්ස කියන්නේ මේ වචනේ හිතට භාවිතා කරමින් හිටිය සෙල්ලමට. මොකද බෞද්ධ දරුවෙක් එක කැට ගහනවා. බෞද්ධ දරුවා කැටේ ඉසි කරන නමෝ බුද්දස්ස කියේ. මේ අබෞද්ධ ළමයාට ඒක කට පාඩම් කරගත්තා තරගෙට ජය ගන්න. ඒ දරුවාගේ පියා ජීවත් වුණේ දර කපලා. කලාවේ ගිහින් සෝම්දිමේ කෙළවරේ සීතවන්නේ ආසන්නකයි කලාවේ දර කපලා කඩත්තර පතෝලා ගනුන් දෙන්න හොයාගෙන ගියා පිය. නගරයටම ගිහිල්ලා ආපසු එන්න බැරි වුණා මේ තාත්තට නගරද්වාරයේ මහල. දරුවා තාත්තට ළඟ තනි වුණා. රාත්‍රියේ මැදීම අමනුෂෝ දෙන්නේ කැවිලා දුරුදාන්ත අමනුෂයෙක් මේ ළමයාගේ කකුල ඇල්ලුවා. මේ ළමයා නමෝ බුද්දස්ස කියලා ආව දෙවුනා කෑ ගැස්සිලා. ඒ නමෝ බුද්දස්ස වචනේ භාවිතය නිසා බුදුගුණ බලය නිසා මිනිසයා තිගැස්සලා වියකපත් වුණා. අනේ සම්මාදිට්ඨිය අමනුෂේකේ අනිත් එක්කෙනා එයත් කිවොන අපරාධයක් කළා. දැන් දේව දඬුවම් ලැබෙයි. වහාම මේ දරුවාට ආරක්ෂා කරසන්න කියන මව්පියන්ගේ වෙස්යෙන් ඊශ්වරාට පෙනීඳ සැලැසුවා. කන්තිමාංගේ රන්තලින් සෑම දිනක් සෑහ කෙරෙව්වා. ඉනිවෙනකම් මේ දෙන්නා ඒ දරුවා රැක බලාගෙන හිටියා. පවෝදා මේ දරුවයි පියයි දෙන්නම රජුවා ළඟට අල්ලගෙන ගියා රජුවාගේ රන්තලිය හොරකම් කෙරුවා කියලා. පස්සේ මේ රන්තලියේ දීලා තිබුණ මේ සිද්ධිය අමනුෂ්‍යෝ. රජුව පැහැදිලා මේ දෙන්න එකගෙන ගිහින් බුදුබණ ඇසෙව්වා. එනි මේ දෙන්නම සෝවාන් වුණා. පසුව මේ දරුවා බුදුසසුනේ පැමිදෙව සෞකලස්නස අරිහත්ත්වයටපත් වුණා. මේ රහත් වෙන්න හේතු සම්ප්‍රාප්ති වෙච්ච නිසා තමයි ඒ අරිහත් මාර්ගඥානයේ තේජස නිසා තමයි අර අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් නොවේ ආරක්ෂා වුනේ මේ ඥාන විස්පාරිදී. මක්කොල මහ රහතන් වහන්සේ කියන්නේ ඒකා සංකේ කල්පලක්ෂයක් පින් පුරාගෙන පුත්තනි. උපන්නේ බරණස් නුවර මා සිටු බෙදරක උපන්නේ. උපන් දාපතම මෞතනිය හරිම නිරෝගී. මා කුසේ සිටින කාර්යයෙන් මේ දරුවා උපන්න දවසේ දෛවඥයන්ගේ නියමයෙන් ගංගානම් ගමේ නාවන්න ගෙනිච්චා. ඔරුවක් තරම් විශාල මාළුවෙක් පීනකට ඇවිල්ලා මේ මව්වරු ගේ ගන්නලා දරුවා ගිරගත්තා. හැබැයි මේ දරුවා රහත් වෙන්න උපන් කෙනෙක් නිසා මාළුවාට දේහයට යන්න බැරුව මල කඳක් වාගේ වතුරේ පාවෙවි පාවෙවි ගියා. සේතවේ නගරේ කේවත්තෙකුට වුණා කල්ලගන්නකොට මැරුණා. මේ මාළුවාව කරගාන්න ගියා ගයක් ගයක් ගන්න මිලට දෙයි. දරුවන් නැති සිටු ගෙදරක සිටුමව කෙනෙක් මිලට ගත්ත කරවුණු 1000ක් දීලා. මේ මාළුවා මේ පිටපැත්තෙන් කඳ පැලෙවුවම මේ දරුවා යහපින් ජීවත් වෙහි කිය. අන්තිමේදී මූදමෝපියෝ මේ දමෝපියෝ රජතුමාගේ නීමෙන් මාස 4න් අතරේ මාරුවෙන් මාරුට හදාවදාගත්. අවුරුදු 80ක් දී ජීවිතේ සම්පත් වින්න කවදාකවත් උණ ප්‍රතිශයාවක් සරදයක්වත් නැහැ. ඊළඟට බුදු සසුනේ පැමිණිලා දවස් 7කින් පසුව සව් කෙලස් නැසෝ අරියත්තේ පත්තුණා. රාත් වෙලා රුදු 80ක් ජීවත් වුණා. උනාසේ නිරෝගී වූවන්ගෙන් අග්‍රස්ථානයේ ගිරුවා. එදා මාළුවාගේ කුසතුල ජීවිතාන්‍යයක් නොනේ ලැබෙන්නේ තිබුණු අරිහත් මාර්ගඥානීය අනුභවය. මෙන්න මේවා අපි කියනවා ඥාන විස්පාරිර්ධිය. දැන් අපි මේ කරන පින්කම් වල අනුභවය අපට ඉදිරිදී කොහොම ලබන්න පුළුවන් මතුවට. සමාධි විස්පාරිර්ධිය කියන්නේ ඔය වගේ මහා පුදුම බලයක්. ඥාන සමාපatti වල ඉදී ඉන්නකොට කිසිම අනුතරක් වෙන්න බාට සාධකයක් තමයි සමාධි විස්පාරිර්ධිය. පිළිතුම් ආලයකි කොසමෑ නුවර උදේනි රජතුමා තමන්ගේ එක්තරා විසවකගේ කියන්නේ මාගන්ධි කියන විසවගේ දරු පැමිණිල්ලක් නිසා සෝවාන් මාර්ගපාලාභී හිටියේ සාමාවචයගලු 500ක් විසවවරු පෙළියේ තීතලලා එකම විසකවා පීතලයෙන් මරන්ත මානගන හිටියා එනවා මේ සාමාජ්‍ය ඇතුළු 500 දෙනාම මෛත්‍රී ධානයට සමවැදුණා. මෛත්‍රී ධාන බලයෙන් රජිරවන්තී කලේ විදින්න බැරි වෙලා ගල් ගැහුණා. පස්සේ දේවිය සාමාපී දේවිය සමාපත්තිය නැගිටලා රජිරවන්ත කතා කළා මහ රජිරවන්ත බය ඇති වුණා. එතකොට සාජ්ජුවන් එක මුරුදු වෙලා දුන්න ඒකලේ පැත්තකට දාලා ගිහිල්ලා සාමාපීගේ පතෝ දෙකල්ලා වැන්දා. පස්සේ එතුමිය කිව්වා මට වඳින්න එපා මගේ පියාණන් වහන්සේට වඳින්න සරණ යන්න. එලා තමයි උදේ රජුට බුදු බුදුරජාන් වහන්සේ සරණ ගියේ. මේ මොන බලයක්ද? ප්‍රථම ධානයේ බලය නිසා රජුරවන්ට විඳින්න බැරි වුණා. අන්න සමාධි විස්පාදිය. ඔය වගේම සංකීර්ණ මහ රහතන් වහන්සේ අත්තාරුදු සාමණේර කාලේ නිරහත් වුණේ, පැවිදි වුණේ තිස්නමක් ස්වාමීන් වහන්සේලා ආරණ්‍යකට වඩිද්දී බුදුරජාන් වහන්සේගේ අවසරයේ පරිද්දෙන් සරියුත් මහ රහතන් වහන්සේගේ නියමින් මේ සංකීර්ණ මා රහතන් වහන්සේද ඒ පිරිසට එකතු වෙන්න සිද්ධ වුණා. මාසෙකින් පස්සේ පුදුම විපත්‍යයේ 39ට මුණ පාන්න සිදු වුණා. ඒ තමයි මාසයක් උන්වහන්සේලාගේ ඉඳුල්පත් කමින් හිටියේ දුප්පත් මිනිස්සේ ස්වාමීන් වහන්සේලා නොකියා යන ගමනකදී හොරුන් අහුවෙලා "ඔ මරන්න ආදාපු වේලා හොරුන් කිව්වා එපා මම මරන්න මං ඉඳුල්පත් කාලා හැදිච්චි" බොහොම දුප්පත් මිනිස්සේ බොහොම වංශවත් එවාගෙම වාසනාවන්ත උතුමන් ඉන්න අන්නවල් කැලෑවේ පසේ මිනිහත් එක්කම හොරු ආවනේ මේ 39 එක නම කරගෙන යන්නේ ඒලාමේ හැම දිනම එක එක්කෙනා කිව්වා මම යන්නම් මම යන්නම් කියලා 31 කෙනාට ඉතියේ මේ සංකීර්ණ මහ රහතන් වහන්සේගේ වාසයෙන් අවුරුදු 7 වුණාට ඉව වහන්සේලා විශේෂයෙන් මේ විදිහට පත් වෙන්න එපා මම ආවේ ওই සඳහා තමයි අද උපාධ්‍යාන් වාසෙම තාසල දුන්නේ මේ විපක්කයේ දැකලා ඔබ වහන්සේලා දුක්ෙන් දෙපා මම යනවා මේ අත්ංගේ බිලි පූජාවට. ඉතින් ඒ කරන්නේ කියන්නේ හොරු 500. ඒ කරන්නේ කියලා දැන් ගිනි වල දාලා දැන් බිලි පූජාට මේ ස්වාමින් වහන්සේගේ ලේමස් ගන්න සූදානම් වුණා. මේ සංකීර්ත මහ රහතන් වහන්සේ පින්නතුනි මොනතරම් පුණ්‍ය තේජසක්ද ධාන බලයක්ද සමාපත්තියේ සමවදින ධාන සමාපත්තිය. හොරු දෙතුවා එක් කලක් උනත් දෙපළු කරන්න පුළුවන් මහා බලගත් කඩුවක් අරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ දිගට පාරක් ගෑවා. කඩුවේ මුවාක නැණියගෙන අනිත් පැත්තට හැරුණා. ඊළඟට තාසලයක් කඩුව සලාගෙන ගෑවා. මේ කඩුවේ තලයේ කල් කොලයක් නැණියගෙන කේන්දරයක් නමාගත්තා වාගේ මෙතෙක් දක්වා නැමිලා වන්නේ. පස්සේ කඩුව වීසු කරලා ගෙන් යන්නා. ඒ වෙලාවෙ උන්වහන්සේ සමාපත්තියෙන් අවදි වුණා. හොර දෙවියන් ඇසුවා තමුන් වහන්සේට බයක් නැද්ද? මම බය වෙන පාපයක් කළා නැහැ කියලා උන්වහන්සේ බණ කිව්වා. බණ කිව්වාම හොරු ඔක්කොම පැහැදිලා උන්වහන්සේට වැඳලා සමාව අරගෙන හැම දිනාම දහසේ සමාදන් වුණා. දහසේ සමාදන් කරවගෙන අර ක්‍රිෂ්ණමයේ තෙක් කරගෙන ගිහිල්ලා සාරිපුත් මහ රහතන් වහන්සේට නැවත පමුණලා සියලු දෙනා මහාන කරවලා බුදු පාමුලට පමුණවා බණස්වලා සව් කෙලෙස් නැසා අධිහත්යේට පැමිණෙව්වා. මේ සංකිට්ඨ ස්වාමීන් වහන්සේට අර ආයුධයෙන්මයි අනුකඩක් නොනේ. අර සාන්ත සමාපත්තිය අනුභව. මේවට කියනවා සමාධි විස්පාරිද්ධිය කියලා. දැන් ඉරිදි පහක් අපි කියවුවා. තා කියනවා ආරීර්ධිය කියලා. ආරීර්ධිය කියන්නේ සාමාන්‍ය ලෞකික මහජන එයා සොම්නස් වෙන අරමුණේ සොම්නස් වන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්න. සමහර සම ලෞකික මිනිසෝ පිළිකුල් කරන දෙහි පිළිකුල් කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව උපේක්ෂක වෙනවා. මේ වාගේ හැම අරමුණකදීම ඇයෙන්නේ නැති, ගැටෙන්නේ නැති නැනවත් උපේක්ෂාව. ඒකට කියනවා ඥානෝපේක්ෂාව කියලා. මේ ඥානෝපේක්ෂාවට හිත පිහිටුවා ගන්න. ඒක තමයි ආර්ය ඉර්ධිය රහතන් වහන්සේට පමණයි ඒක ලැබෙන්නේ. එතකොට මේ කියන ඥාන විස්පාරිද්ධිය, සමාධි විස්පාරිද්ධිය, ආර්ය ඉර්ධිය ලැබෙන්නේ කොහොමද? මේ වාගේ දාන සීල භාවනාදී කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් තිස්සේ රැස් කර ගන්නා ලද අනුගාමික පුණ්‍ය නිධානයන් දානුභාවය. ඊළඟට කර්ම විපාක ජීරදී ඒ කියන්නේ දැන් මේ පක්ෂීන් අහසේ පියාසර කරන අපට බෑනේ. අපට බැරි වුණාට මේ අහිංසක පක්ෂීන් පියාසර කරන්නේ කොහොමද? ඒ අත්ංගේ කර්ම බලය. ඒ වගේම භූත පිසාච කුම්භාන යස්පේත අමනුෂ්‍ය අපට පේන්නේ නැතු ඉඳලා මෙන්න පේන්න දෙනවා. මොකක්ද? ඒ අත්ව අපට සමාත ආවිෂ්ඨ වෙනවා. සමහරට අපේ හිතට ආවිෂ්ඨ වෙලා නොයෙක් දේවල් ඉල්ලා ගන්නවා. සමහර විට අනුන්ගිට බලලා පින් අනුමෝදන් වෙනවා. ඒ වාගේ දේවල් ඒ ඇත්තන් ලැබුණේ මොන බලයකින්ද? කර්ම බලය. ඒක පුණ්‍ය බලයක් නෙමෙයි කර්ම බලය. සමහරයට සමහර මිනිස්සේ ලස්සනට මල් ගහක් පිටලා තියෙනවා දැකලා ඕකන හොල්ලනවා. මල් ගහේ මායික කුණු වෙලා යනවා. ඔයවත් කර්ම විපාක දිර්ධිය කුසල පැත්තේ. අකුසල බලයක්. ඉන්නකෝ ආයති වයසුරණ දිව රාජා සෝවාන් වෙන ඉස්සරේ වරද කරන ලද අමනුෂ්‍යයන්ගෙන් දඬුවම් ලබා දෙන්නේ උදාරකාර අමනුෂ්‍යව අල්ලගෙනවා. ඒ වෙලාවට වයිස්මන් දිව රාජයා තවා බලනවා. තවා බැලුවාම මේ වරද කරපු අමනුෂ්‍යෝ අදපු පුරන්න වගේ මැරී වැටෙනවා. මේ කර්ම විපාක දිර්දි. ඒවා කුසල පැත්තේ අකුසල පැත්තේ දෙකම බලපානවා. අනික විද්‍යාම දිර්දි කියන්නේ අතරවන විද්‍යාව. අතරවන කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලය. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් අමනුෂ්‍යයන්ගෙන් වැඩ ගන්නවා. අමනුෂ්‍යයන් ආවිෂ්ඨ කරනවා. මේ වාගේ හොඳ පැත්තත් නරක පැත්තත් දෙකටම අතරවන විද්‍යාව හේතු වෙනවා. මන්ත්‍ර ශාස්ත්‍ර බලය. ඒවාට කියනවා විද්‍යා මේරිදි කියලා. කුසල කුසල දෙකටම අයිති වෙනවා. අනික තමයි සම්මා ප්‍රයෝගිද්දි කියන්නේ. සම්මා ප්‍රයෝගිද්දි කියන්නේ පින්නතුනි නුවණෙන් යුතුව කරන කටයුතු වල ප්‍රයෝජනෙ ලැබෙනවා. පාසල් ගුරුවරයා මනා නුවණින් යුතුව ශිෂ්‍ය දරුවන්ට නිසසේ අධ්‍යාපනය දෙනවා නම් ඒ දරුවෝ හොඳ රටට සේවයේ සැලසෙන යාපත් ප්‍රවැසියන් වාටපත් වෙනවා. දෙමව්පියෝ නුවණින් යුතුව දරුවන් හදනවා නම් ඒ දරුවෝ සිල්වත්, ගුණවත්, ධනවත්, බෝසත් දරුවන් වාටපත් වෙනවා. මේ වගේ සීලවන්තයා නුවණින් සීලය රකිනවා නම් ඒ සීලය ආනිසංස මේ ජීවිතේම විඳිනවා. සමාධි භාවනා වඩන්න නුවණින් යුතුව සමාධි භාවනා වඩනවා නම් ඒ සමාධි භාවනාවෙන් ධ්‍යාන සමාපatti උපදවනවා. විපස්සනා වඩන්නා නුවණින් යුතුව විපස්සනා කරනවා නම් එහි ආනිසංස මේ ජීවිතයේම ලබනවා. ධර්මයේ ඉගෙන ගන්නා වූ ධර්ම ධාරීීමට කැමැති ආගේ නුවණින් යුතුව ධර්මයේ ඉගෙන ගන්නවා නම් සදායම ධර්ම ධාරීන් බාටපත් වෙනවා. මේවාගේ තමන් කරන කටයුත්ත නැනනෝනී යුතුව සිදු කිරීමෙන් ලැබෙන අර්ථ සම්ප්‍රාප්තියට කියනවා සම්මා ප්‍රයෝගීර්දී කියලා. දැන් ඔන්න ඊටදී නාමයක් අපි කිව්වා. තව එක මේකයි කියන්න තියෙන්නේ. ඒ තමයි පුඤ්ඤවතෝ ඉද්දි. කර්මයේ සියල්ලටම ප්‍රධාන වූයේ පින්කම්. දානමය පින්කම්, නිත්‍ය සීලමය පින්කම්, උපෝසත සීලමය පින්කම්, භාවනාමය පින්කම්. ඒකට මේදී පුඤ්ඤවතෝ කියන්නේ කළ පින් ඇති තැනැත්තා. කළ පින් ඇති තැනැත්තාට මෙලවත් පරලවත් පුදුමාකාර අනුශාසනා දෙන්න ලැබෙනවා. පින් තුන් අහලා ඇතිනේ විශාකා කුමාරිකාවගේ මව්පිය දෙන්න ධනංජේ සිටුවරයා සහ අසුමනගේ ධනංජේ සිටුවරයාගේ මව්පිය දෙන්න මෙන්දගේ සිටුවරයා සහ චන්ද්‍රපත්මා සිටුගේ මෙන්දගේ සිටුවරයා මාලිගාවක් හදලා ජීවදින දවසේදී අක්කර 32ක් මානේ පිටින් පිට ජයගෙන අශ්වයන්තරන් උසමහත ඇති කම් බැටළුවන් පහළ වුණා. ඒ රම් බැටළුවන්ගේ කටෙන් ඕනෑම දෙයක් නැගිරෙනවා ඉල්ලපු ගම. අත මුදල් ඕනේ කිව්වනම් අන්න මුදල් නැගිරෙනවා. මට රන් රුවන් ආභරණ නැතිව නම් මෙන්න ලැබෙනවා. මට අසවල් අසවල් දිවිමේ වස්ත්‍ර ආභරණ ලැබේවා කියනනම් අන්න ලැබෙනවා. මේ වාගේ සිතූ පැතෝ සම්පල් ලැබෙන සම්මැතනුවම් පහළ වුණා. අර පුණ්‍ය ඉර්ධියක් නේ. මේ සිතුවරයා ස්නානයේ කොට ආසදස බැලුවාම සෝන රත්හන් මේ වර්ෂාවල් ගහලා දී ගබඩාවල් 1250 පිරෙනවා. මේ පුණ්‍ය ඉර්ධිය. ඒ සිටු දේවිය හාල් ජලයෙන් බතක් සම්පාදනයේ කොට මුළු ජම්බුද්දීප සෙනගට බෙදලා දුන්නත් ඒ බත අවසන් වෙන්නේ ගන්න ගන්න ඇඳ කෙරෙනවා. ඒ දිනගේ පුතාවන ධනංජේ සිටෝරයා දහසක් බඳි පසොම්බියක් අතේ තියාගෙන එනේ නැත්තන් 100 200 300 500 බෙදනවා. ඒක කාවනවක්වත් 10න් අඩු වෙන්නේ නැහැ. සිටු දේවිය සොමනා සොමනා දේවිය වීතිමක් අරගෙන මුළු ජම්බුද්දීප වාසීන් දෙ පිටරවි බෙද බෙදා දෙනවා. ලාස දලාස තුලාස ආදි වාසී අර මුලින් වී තිමින් එක මී ඇටයක්වත් අඩු වෙන්නේ. ඒ හතර දිනාගේ සේවකයෙක් කියා පුන්න කියලා දාසේ. සීසෑමට කුමරට ගියාම නඟුල් පාරින් එක සීසෑම එක සීපාදක් සීසෑ වෙනකොට දෙපැත්තෙන් හතර හතක් හතක් දෙකින් 14ක් වැඩි කොට සීපාරවල් සීසෑ වෙනවා. ඊයත් එක සීසාන්න වඩායි දෙකයි යන්නේ. මේ පස් දෙනාම එකතු වෙලා මහා පින්කමක් කළා පූර්ව જાති. ඒ කුසල අනුභවයෙන් තමයි මේ සම්පල් ලැබුණේ. මේවට කියන්නේ පුණ්‍යවතු යෙදි. ඔය වගේම මෙන්දක සිටුවරයා මාළිගාවක් හදලා ජීවිතන දවසේදී අසූරියන දිගපාලු සෑතේ ඝන රම් පර්වතයක් පහළ වුණා. මේ පුණ්‍ය ඍද්ධිය. පසු එතුමා රහත් වෙන්න පැවිදි වෙන්න ඉන්න වෙලාවේ තමන්ගේ පුතණුවන් තුන්දෙනෙක් සිටියා තුන්දෙනාගේ අතට වෑයක් දීලා කිව්වා මේ රත්තරන් පර්වතයෙන් කෑලි කෑලි කපා ගන්න පුළුවන් ද බලන්න. වැඩිමල් දෙන්නටම බැරි වුණා. බාල එක්කන අරගෙන පොළවේ පස් කපන්න වගේ කපාගත්තා. එතකොට කිව්වා මෙන්න මේ පුතා තමයි මේකට හිමි කාර්යය. අපි දෙන්න තමයි එකට පින්කමක් කරලා තියෙන අනිත් දෙන්නට මේ දෙහිණි නෑ. දැන් මේ පුතාගේ බාල පුතාගේ සම්පත් ඇටේට පරිභෝග කරන්න කියලා අනුශාසනා කළ මෙතුමා පැවිදිව රහත් වුණා. ඒ කුණ්‍ය ඍදි. දිවකේ සිටවරයා උපදින දවසේදී මුළු මහත් අධිගානුවර දබලෙඳ ගත්තා. වාස 16 දී මානිගාවක් හදන්න තේසිටුතුමා සූදානම් වෙනකොට දිව්‍යමය සත්මා සත්‍රුම් ප්‍රාසාදයක් පහළ වුණා. ප්‍රාකාරවල හතක් පහළ වුණා සත්‍රුවනි. දේවතාවක් දහසකෙහි අධිග්‍රහිත වුණා. හතර කොනේ කල්පෝක්ෂා හතරක් පහළ වුණා. මුළුමාත් මානිගා මණිකාලෝකෙන් දඩලෙනවා. මේ මොනවාද පුණ්‍ය ඍදි? කාටවත් ඒවා අමුතින් අයිති කරගන්න බෑ පසු කාලේ ප්‍රජාසත්ත්‍ර රජු ආවනේ අයිති කරගන්න බැරි වුණා අන්තිමේ එතුමා පැවිදිව රහත් වුණා පැවිදිච්ච අද්දාසේදී මේ සියලු දේ අන්තර්ධාත වුණා මෙන්න මේ වාගේ කලකින් ඇති වොන්ට ලැබෙනා වූ ආනිසංස තමයි පුණ්‍යර්ධි ඉන්නතුන් ඊටත් වඩා මොනතරම් කර්ම ගන්නවද සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න දවසේදී දසදහසක් කළ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා උත්පත්ති මංගල්‍යයේදී දසදහසක් සක්වල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී ওই වගේම ප්‍රාත්‍යාරයන් අප්‍රමාණ දසදහසක් සක්වල සිද්ධ වුණා. ශ්‍රීපාදයේ ප්‍රතන් සිරස්කලයේ දක්වා මංගල ලක්ෂණ, මහා පුරුෂ ලක්ෂණ 32ක්, අනුව්‍යඤ්ජන ලක්ෂණ 80ක් මේවා පහළ වෙලා තිබුණා. එවාගෙම තවත් ආචාර්ය දේවල් සිදුවන කොම පුණ්‍ය ඉරිදී මේ වාගේ පුණ්‍ය විද්‍ය අපි සෑම දිනකටත් තියෙනවා දැනටත් තියෙනවා. මේ ලෝකේ අන්ධයෝ ඉන්නවා. ඒ අතර මේ කාටවත් ඇස් පේනවනේ මේ පේන ඇස් දෙකක් ලැබුණේ පුණ්‍ය විද්‍යෙන් පින්නතුනි. මොකද අපි සංසාරයේදී දෙමව්පියන් දෙසේ මෙත් ඇසින් බැලුවා. ගුරු උතුමන් වෙත මෙත් ඇසින් බැලුවා. අසරයන් වෙත මෙත් ඇසින් බැලුවා. සිල්ලුතුන් වෙත මෙත් ඇසින් බැලුවා. ඒ මෛත්‍රිය ඇසින් බැලීමේ හේතුව නිසා තමයි එවාගෙම ගෞරවයෙන් බණ පොත් අපි බාලා කියෙව්වා. ඒ නිසා අපට මේ යහපත් දැක්කක් ලැබිලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ ඉන්න අභිහිරි මිනිස්සු අපට හොඳට ඇහෙන දේශවණක් තියෙන්නේ මොකද? පුණ්‍ය ඍදී. අපි පෙර ජාතල දෙමව්පියන් අහුම්කම් දීලා කී කරුව කටයුතු කළා. තා මේම ගුණවත් උතුමන්ගේ අහුම්කම් දීලා බණ ඇසුවා. ගුරුතුමන්ද ගෞරවයෙන් අහුම්කම් දීලා සීල ප්‍රසාද ඉගෙන ගත්තා. අතමයන්ගේ දුකට අහුම්කම් දීලා හොඳ පිහිට වුණා. මේ වාගේ දේශවණින් කුසල් කරපු නිසා අපට නිරෝගී දේශවණක් ලැබිලා තියෙනවා. අපට අංග විකලනව දෑත දැක දෙපායේ සිරුරක් ලැබිලා තියෙන පුණ්‍යෙදී අපි දෙමව්පියන් දෙන්නට සිය දෑතින් උපස්ථාන කළා කියලා. වේල පේලා කවල පවල නාවල දෙමව්පියන් සත්කාර කළා කියලා. ඒ නිසා අපට අංග විකලන වූ ලාපත් දෑත දෙපායේ සරුර සිරුර ලැබිලා තියෙන්නේ මේ පුණ්‍යෙදී නිසා. මේ ලෝකේ මන්ද බුද්ධික මිනිසෝ කොටකොත් තියෙනවා. අපට යමක් ඇසෝපමණයෙන් තේරුම් ගන්න යහපත් මනසක් තියෙනවා. මේ මනස ලැබුණේ නිකන් නෙමෙයි අපි පෙර જાති જાතියින් ඉදී බුදුබණ අහලා තියෙනවා. එවැගේම දෙමෝපියන් නැහොන්කන් දීලා දෙමෝපියන්ගේ ආවාද අනුශාසනා ගෞරවයෙන් පිළිඅරගෙන කටයුතු කළා තියෙනවා. එවැගේම ගුරුතුමන්ව ගෞරව කරලා ශිල්ප ශාස්ත්‍රයෙන් ඉගෙන තියෙනවා. එවැගේම භාවනා කළා තියෙනවා. නුවණ වැඩන පින්කම් කළා තියෙනවා. දාම් පොත්පත් පූජා කළා තියෙනවා. ධර්ම නිදානයන් කළා තියෙනවා. මේ වාගේ නැනවත් වීම පිණිස හේතු වෙන කුසල කල්පනිකා අපට මේ යහපත් මනසක් ලැබිලා තියෙනවා. ඒ ඔක්කොම කුසල විපාකයි. මේ වාට කියන්නේ පුණ්‍ය irdi. නමුත් අපි දන්නවා මනෝලව කොයිතරම් සම්පන්න ලැබුණත් తాවකාලිකයි. දෙව්ලොවට ගියත් తాවකාලිකයි. චක්‍රවර්ති වුණත් සම්දේව රජ වුණත් తాවකාලිකයි. බමතලයට ගියත් తాවකාලිකයි. භවග්‍රේත ගියත්තාවකාලිකයි ඔය තැන්වල අපි අනන්ත වාරවල හිටියා ඒක නිසා අපි මේ කරන්නේ මහේසාක්‍ය මහානුභාව සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මේ සතර පා ඉක්මවා මනුලව දෙව්ලොව ඉක්මවා බඹලව අරූපලව ඉක්මවා ගිහිල්ලා තුන් ලෝකයෙන් එතර වේ ලැබෙන ලෝකෝත්තර අමාම නිවනම් ප්‍රාර්ථනා කළ යුතු වේ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක දුරන්දර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති සහ ප්‍රධාන අනුශාසකව වැඩ විසූ ත්‍රිපිටක දරාචාර්ය මහා කම්මඨානාචාර්ය ශ්‍රී ජිනවංශ ඥානාරාම වංශාවතංශ ශාසනධජ සද්ධර්ම වාගීස්වරාචාර්ය බුද්ධාංකූර අතිගරු පූජනීය නාවිනේ අරිය ධම්මා විදාන මහෝපාධ්‍යාය මහා ස්වාමින්වන් වහන්සේ අපවත් වීමෙන් සැප්තැම්බර් මාස 7 වන දිනට අදට වසර 3ක් ගත වීම පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් සිහිපත් කොට උන්වහන්සේ සුජීවත සිටින කල පවත්වන ලද මෙම ධර්ම දේශනාව ගෞරවනීය මාහිමිපාණන් වහන්සේට උපහාර පිණිසම වේවා. මෙම ධර්ම දේශනානි සංශ්‍රමය කුසලය උන්වහන්සේ හට සමතිශත් පාරමීදත් සපුරා සර්වඥතා ඥානෙ ප්‍රතිවේද කොට පතන්නා වූ උතුම් සම්බුද්ධ රාජ්‍ය පිණසම හේතු වේවා.